ගඟට කපන ඒ ගඟදිය රැගෙන යතේ සැපට වැඩුණු කය පොළොවට දිරා යතේ අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනත දුන්නු දේ පමණක් ඉතුරු වෙති හොඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම දුන්දේ සුවඳ පවතිලොව හැමදාම කෑම සපයාගෙන කෑම දීමෙන් හොඳ බීම මවගේ කිරිබීම දීමෙන් හොඳ දීම දුගියට දන්දීම යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම Thank you. තනියම වලඳන්න එපා අසරණ කෙනෙකු ආවිත එලවන්න එපා අනුවන කමෙන් පවුසිදු කරගන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න